මේ ඔක්කොම කරේ පෝස්ටීනුයි ඉසන්දයි. වාස් ගුණවර්ධන මහත්තයා ගැන මට කිසිම සැකර නැහැ. වාස් ගුණවර්ධන මහත්තයා මේක ඇපීල් කරනවා නම් මම අවිල්ල සාකි කියනවා මේ දෙන්නටම. පොස්ටින්ටයි මේ තිසන්දටයි. මම කියන වාස් ගුණවර්ධන කිසි දෙයක් අපේ පුතාට කරේ නැහැ.